අද දවසේ අපි ඔබට පැන ගැටලු පිළිබඳව කතා කරන්නට සූදානම්. අපේ හමුදුරනේ අද ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 37 වන සතිය සිහිය ඇසුරෙන් අපි අද දවසේ කතා කරන්නට සූදානම්. පැන ගැටලු පිළිබඳව මුලින්ම සිහිය යන්නට සිහිය යන්න මූලිකව අපි පැහැදීමක් සිදු කරමින් ඒ පිළිබඳව අපි අද කතිකාවතට ලැබෙමු. සම්මා සම්බුදු සරණයි සුපින්නත් හැම දිනාටම <coughs> සිහිය කියන එක පිළිබඳ අපි දැන් දින තුනක් තිස්සේ සාකච්ඡා කරමින් ඉන්නවා. මේ වෙලාවෙදිත් මතක් කරන්නේ සිහිය කියලා කියන්නේ අපේ ජීවිතයේ සතතම ජීවිතය පිළිබඳ යථාභූත නුවණක් ඇති කරගත්තාම ඒ කියන්නේ අපිට මේ වෙනකොට හුඟක් දේවල් පිළිබඳ නුවණක් නැහැ විශේෂයෙන් හොඳ නරක පිළිබඳවත් කවදාවත් මහත්මයා නුවණක් නැහැ වෙලාවකට මේ ජීවන ජීවිතයේ අඩුම තරමින් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා තියෙනවා මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා බුද්ධෝත්පාද කාලයකයි ඉපදිලා තියෙන්නේ ඉතින් නමුත් එහෙම වටින මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවද කියලාවත් වෙලාවකට අපි දන්නවා සිහියක් නැහැ ඊළඟට මරණය පිළිබඳව අපි නිකන් හිතමු මරණය පිළිබඳව දන්නේ නැති කෙනෙක් නැහැ චූටි ළමයි ආරෙන්න අනිත් ඔක්කොම දන්නවා නමුත් කෙලෙස් කර්මයන් නිස්මත වෙනකොට තරහ යනකොට ඊර්ෂ්‍යාකම් කරනකොට කුහකකම් කරනකොට මැරෙනවා කියන එක අමතක වෙනවා ලෝභය හැමුවේ ආදරය හැමුවේ පවා මැරෙනවා කියන එක අමතක වෙලා ලොකු පීඩිත තත්ත්වයන් වලටපත් වෙනවා. ඉතින් ඒ ඒ සිහිය අකුසලයේ හැමුවේ නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුල සිහිය කියන එක වර්ධනය කරගන්න ඕනේ. ඇත්තටම මේ සිහිය කියලා කියන්නේ නුවණ පිළිබඳ වූ සිහිය. මේ පක්කේන සමන්නාගතෝ සති කියලා සඳහන් කරලා තියෙනවා. සිහියෙන් වාසය කිරීම කියන්නේ නුවණ පිළිබඳ මොන නුවණද? අපේ ජීවිතය පිළිබඳ නුවණ. මේකේ අන්තිම එහා කොනටම ගියොත් එහෙම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳ අපි ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒවා නිත්‍ය නෑ කියලා ඒවා ත්‍රිලක්ෂණය තේරෙනවා. එන්න ඒ ත්‍රිලක්ෂණය පිළිබඳ නුවණ තිබුණාට ඒක පිළිබඳ සිහිය පවත්වා ගන්න ඕනේ. එන්න ඒ ඇති වෙන නුවණ පිළිබඳ වූ සිහිය. විශේෂයෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන නුවණ පිළිබඳ සිහිය තමයි ධර්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහිය කියලා කියන්නේ. එහෙමයි සන්නස. සදහතුනි සිහිය යන්න මූලික පැහැදීමක් අපේ එලෙසින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසී අද දවසේ අපි දැන් සූදානම් ඔබ අපට යොමු කර තිබෙන ගැටලු පිළිබඳව දැන් කතා කරන්නට. ස්වාමීන් වහන්සේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන අසන්නයක් අපෙන් විමසා තිබෙනවා මම සතිමත්ව සිටීමට නම් මේ මොහොතේ සිට පවත්වා ගැනීම පුරුදු කරන කෙනෙකි. එයින් මා ලබන සැනසීම ඉතා විශාලය. නමුත් මේ බොහෝ කාලයක සිට පුරුදු කළද මෙහි නැවතීම කොතනදයි නොදනිමි. ටික දිනක් පුරුදු නොකර සිටින විට පිරිහීමක්ද අත්දැකිමි. තරහ යන ස්වභාවයෙන් පීඩාද වින්දෙමි. මා කරගෙන යන ක්‍රමය නිවැරදිද තව නිවැරදි විය යුතු ආකාරයක් තිබේද ඒ පිළිබඳව පහදා දෙන්න කියා මෙතුමිය අපෙන් විමසා තිබෙනවා. ඔව් මම හිතන්නේ සතිමත්ව සිටීම කියලා කාරණාවක් මේ කාලීනව ඇත්තටම අපි දකින්න අපෙන් ඇවිල්ලා ගොඩාක් මේ ප්‍රශ්න අහනවා. මේ මොහොත මේ මොහොතේ සිත පවත්වා ගැනීම කියලායි මේ කියන්නේ. මෙතුමිය මෙතුමියට ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මේ කතා කරන විදිහට මේක කොච්චර කල් කරගෙන යනද නමුත් මේකේ ලොකු සැනසීමක් තියෙනවා කියලා. ඉතින් සැනසීමක් තියෙන දෙයක් අපි ඇත්තටම सिद्ध කළ යුතුව තියෙනවා. අපිට සාමාන්‍ය ජීවිතයේ තමන්ව පාලනය කරගන්න හැකියාව තියෙනවා නම් Tamanට සැනසීමක් තියෙනවා නම් ඒ තියෙන සැනසීම තියෙන දේ සිද්ධ කළ යුතුව තියෙනවා. නමුත් මෙතුමියම අහනවා කොච්චර කාලයක් මම දැන් මේ කරන්නද? අනිත් එක මේක නොකර ඉන්නකොට මේ මේ මේ සිත පවත්වා ගැනීම මේ මොහොතේ පවත්වා ගැනීම කියන එක නොකර ඉන්නකොට මේ පිරිහීමක් තියෙනවා කියලා. තරහෙන්ද පීඩාව විඳිනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අන්න එතනම තමයි තියෙන ප්‍රශ්නේ. අපි දන්නවා සමාධිය සහ ප්‍රඥාව කියලා දෙකක් තියෙනවා. ත්‍රිලක්ෂණික මාර්ගයේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට සීලයෙන් පෝෂණය වෙච්ච හිත යම් ප්‍රමාණයකට අර විතික්‍රමන මට්ටමට නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ නැති මට්ටමට වැරදි වැරදි සිද්ධ වෙන්නේ නැති මට්ටමට අපිව පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් උදා කරනවා සීලයෙන් පෝෂණය වෙන හිත. හැබැයි ඊට පස්සේ නමුත් හිත ඇතුලේ නොයේකුත් ආකාරයේ මේ පීඩනයන් වැරදි සිතුවිලි ඇවිල්ලා රිදෙන තත්ත්වයන් දැවෙන පිච්චෙන තත්ත්වයන් තියෙනවා. ඒවා අයින් කරගන්න තමයි සමාධිය පුහුණු පුහුණු කරන්නේ. දැන් මේ කියන தත්ත්වය සමාධිය. ඉතින් ඒ සමාධිය පුහුණු කිරීමෙන් වෙන්නේ පරිඋත්ථාන මට්ටමට තියෙන කෙලෙස් ධර්ම වල යටපත් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිතේ නොසන්සුන්කම්. කෙලෙස් ධර්මයක් ආපම මේ ක්‍රියාත්මක වෙන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි අනුසය, අනිත් එක තමයි පරිඋත්ථාන, අනිත් එක තමයි විතික්‍රමණ. ඒතර විතික්‍රමණ මට්ටම සීලයෙන් අයින් වෙනවා. අර නොසන්සුන්කම් වගේ දේවල් සමාධියෙන් අයින් වෙනවා පරිඋත්ථාන මට්ටමට එන ඒවා. හැබැයි ඒක හැමදාම පුහුණු කරගෙන ඉන්නවා මිසක් ස්ථිර විසඳුමක් ඇති වෙන්නේ ඔය සතිමත් බව කියලා කියන නැත්තම් ඕක කවිද මහත්මයා එන්නේ මේ අපේ බෞද්ධ ධර්මයේ නෙවෙයි. ඕක ලෝකයේම තියෙන ප්‍රවණතාවයක්. මයින්ඩ්ෆුල්නස් කියලා කරගෙන යන වැඩපිළිවෙල තමයි ඒක ලෝකයේ මනෝවිද්‍යාත්මකව පුහුණු කරන රටවල් වල තියෙන එක ක්‍රමවේදයක් මයින්ඩ්ෆුල්නස් කියලා මේක යන්නේ මේකට කියනවා සිහියෙන් සිටීම නැත්නම් සතියෙන් සිටීම කියලා. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතිය කියන එක වැරදියට අර්ථ දක්වනවා. මේ මොහොත දකින්න. මේ මොහොතේ ඉන්න. මේ මොහොත දැකීම කියන එක. මේ මොහොත දැකීම කියන්නේ ඇත්තටම මේ මේක හරියට ගැඹුරෙන් කාරණා සහිතව විමසිය යුතු දෙයක්. මේ මොහොතේ වාසය කිරීම කියන එක පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා බද්දේක රත්ත වගේ සූත්‍රවල මොකක්ද අතීතය ලෝහිත ලුහුමැද යන එක අපේ සාමාන්‍ය ජීවිත ස්වභාවයක්. අනාගතය ප්‍රාර්ථනා කරන එක ස්වභාවයක්. මේක සිද්ධ වෙන්නේ තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන්. ඒවා දීර්ඝ විස්තරයක් කරන්න ඕන දේවල්. ඒකවල තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් අතීතය අපි ලුහුබැඳගෙන යනවා. අනාගතේ ප්‍රාර්ථනා කරනවා. අතීතයේ තිබ්බ විදිහම අනාගතේ තියාගන්න අපේ හිත ලොකු වැඩ පිළිවෙලක ඉන්නවා. අන්න ඒක අයින් කරගන්නකොට මේ මොහොත අත්දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සතිමත් භාව කියන එකේ මම නිග්‍රහ කරන්නේ නැහැ මේකට. මේ මේ කියන දේදි මේ මොහොතේ දැන් මගේ ශාරීරිකයේ දැනීමක් මේ මොහොතේ ඇහෙන ශබ්ද පිළිබඳව අන්න ඒ වගේ ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ මේ මොහොතේ යම් ප්‍රමාණයකට සිත ඒකාග්‍ර කරනවා. හැබැයි ඒක සමාධියක්. ඒක සමහර විට ඒ කියන්නේ අකුසලයට බර දෙයක් එකක් වෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒකත් එක්ක චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒක පංච පාදානස්කන්ධය පිළිබඳ තියෙන සිහිය නෙවෙයි. සතිපට්ඨානය කියන තැන සහ ඇයි බුදුරජාණන් වහන්සේ සම්මා සති සම්මා සමාධි කියලා දෙකක් දේශනා කරලා තියෙනවා. ඔය කියන එක සමාධියටයි බර. සතියට නෙවෙයි. හැබැයි මෙයා ලමයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ මේ මයින්ඩ්ෆුල්නස් කියන වචනේ බුද්ධ ධර්මයට අනුව වෙන්න ඕන සති සිහිය කියන එකටයි. නිවැරදි සිහියක් ඒකාග්‍රතාවයක් එක පැත්තකට යොමු කර ගැනීම කියන එක. එතකොට ඒක සමාධියෙන් වෙනස් සමාධිය සිහියෙන් වෙන්න ඕනේ. මේ දෙකේ පටලවා ගැනීමක් මෙතන තියෙනවා. මෙයාලා ඒකාග්‍රතාවයක් ඇති කරනවා. එන්න ඒකින්ද පරිඋත් ทาน මට්ටම අයින් වෙනකොට හිතට ලොකු සතුටක් ඇති වෙනවා. හැබැයි කාලයක් ආය පුහුණු කරන්න නැති වුණොත් ආය ලොකු පිරිහීමක් ඇති වෙනවා. මේ කියන කතාව හරියටම හරි. ඒකින්ද මේක මේ தත්ත්වයට නිග්‍රහ කරනවා නෙවෙයි මේ தත්ත්වයේ ඉඳගෙන පංච උපාදානස්කන්ධයේ සත්‍ය తත්වය පිරික්සන්න සූදානම් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි සතිමත්භාවයේ එන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳ යථාභූත ස්වરૂපය පිළිබඳ ඉන්න සිහියෙන් තමයි සතුටුමත් භාවය වෙන්නේ. නැත්තම් ඇවිදිනකොට ඇවිදිනවා, කනකොට කනවා, නානකොට නානවා කියලා එක සමහර විට හොරකම් කරනකොට හොරකම් කරනවා කියන සිහියෙන් හොරකම් කරනවා කියලා කිව්වොත් හරිය වැඩක් වෙනවා. ඉතින් ඒකින්ද සතුටුමත් භාවය කියන එක කුසලයේ පිළිබඳ සතුටුමත් භාවය වෙන්න ඕනේ. විශේෂයෙන් පංච උපාදානස්කන්ධයේ පිළිබඳ පිරික්සන්න පිරික්සලා මේ කටයුතු කරගෙන යන්න අනාත්ම සංඥාව, අනිත්‍ය සංඥාව වගේ දේවල් පිළිබඳ සිහියෙන් ඉන්න. එතකොට ඉතින් ඔය සරින් සරේ තරහ එන එක බොහෝ නැත්තරම නැති වෙන මට්ටමකට එනවා. එහෙමයි සමහරවිට. සදහතුනේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ අද දවසේ අපි කතා කරන්නේ 37 වන සතියේ මේ ගෙවි යන්නේ. ඉතින් ගෙවි යන 37 වන සතියේ සිහිය පිළිබඳව අපි මෙලෙසින් අද දවසේ සජීව ලෙසින් ඔබත් සමගින් ඔබේ ගැටලු කතා කරන්නේ ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසක් ඔබට අවශ්‍ය වූ නිසා ඒ වෙනස අපේ බෞද්ධ නාලිකාව ජාතියේ යුතුයකමක් වගකීමක් ඉටු කරන අපේ නාලිකාව ඉතින් ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතය නිවැරදි කරන්නට නිරන්තරයෙන්ම ඔබට අවවාද උපදේශ ලබා දෙනවා. සදහවතුනි පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කළ බෞද්ධ නාලිකාව තුළින් ඔබේ ජීවිතයේ ඔබ නිවැරදි කරගන්නට උත්සාහ ගන්නවා වගේම තවත් බොහෝ දෙනා ජීවිත Tamanගේ ජීවිත නිවැරදි කරගන්නට උත්සාහ කරනවා. අපේ හැමදෙරුනේ දැන් තවත් මාසයකින් එකමාරකින් පමණ බොහෝ දෙනෙක් කඩින් විභාගයකට ලියන ඒ තමයි අධ්‍යාපන පොදු සාතික උසස් පෙළ විභාගය. ඉතින් මේ උසස් පෙළ විභාගයේ ලියන බොහෝ දෙනෙක්ට එදිනෙදා වැඩ අමතක වීම වගේ බොහෝ දේවල් සිදු වෙන අපිට ලැබෙන ලිපි වලින් ඒ හොඳටම තහවුරු වෙනවා. ඉතින් ඒ වගේ කෙටි පණිවිඩයක් මාර්ගයෙන් යොමු කර තිබෙන ප්‍රශ්නයක් පිළිබඳවයි මේ වහන්සේගෙන් විමසන්නට සූදානම් වෙන්නේ. මම උසස් පෙළ විභාගයේ මෙවර පෙනී සිටීමට බලාපොරොත්තු වෙනවා. කොතරම් සිහියෙන් සිටියද කාලය අධික නාස්ති වන ස්වභාවය පාලනය කරගන්නට නොහැකි. මේ සඳහා මට උපදේශයක් ලබා දෙන්න ස්වාමින් වහන්සේ විමසා තිබෙනවා. මේකත් එක්ක මම පොඩි කාරණාවක් මතක් කරන්න කැමතියි. දැන් එන ලිපි කෙටි පණිවිඩ මේ ඔක්කොගෙම සහ හම් වෙලා හම්බෙන්න ගන්න උත්සාහයන් වලදීත් අපිට කවින් මහත්මයා හරියට හම්බෙලා තියෙනවා ලෞකිකත්වය තුල බොහෝ හිරවීම් තියෙනවා අපේ සමාජයේ තමන්ගේ පෞල් ජීවිතය තුළ තමන්ගේ ජීවිතය තුළ ඊළඟට ගමක් වශයෙන් රටක් වශයෙන් අපේ මේ ලෞකික ජීවිතවලට ධර්මය ඒක රාශී වෙනවා බොහොම අඩුයි. එතකොට මේ ලෞකික ප්‍රශ්නය විසඳෙන්නේ නැතුව ඊට එහා තියෙන දෙයකට සිතක් යොමු කරන්න බොහෝ දෙනාට අපහසුකම් තියෙනවා. ලෞකික తত্ত্বය විසඳගන්නේ නැතුව. ඉතින් ඒක නිසා තමයි අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනෙන් අනතුරුව ලෞකික తত্ত্বයට යම්කිසි බර ස්වභාවයක් තියෙන නමුත් ලෝකෝත්තර తত্ত্বයට උදව් කරන ලෞකික ජීවිත දියුණු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොහොමද භාවිතා කරන්න ඕනේ කියන කෙටි වැඩසටහන් මාලාවක් මම දැන් දිග ප්‍රත්‍යක්ෂවාගේ සති 50ක් විතර යන එකක් නෙවෙයි කෙටි වැඩසටහන් මාලාවක් තමයි ඊළඟට සූදානම් කරගන්න හදන්නේ මේ හැම දරුවෙකුටම යහපතක් වීම සඳහා. ඒ ගැන අපි ස්ථීරව කියන්නම් මොකද අපි ඒක සාකච්ඡා මට්ටමක තාමත් තියෙන හින්දා මේ දරුවට මට කියන්න තියෙන්නේ මේක කලබලයක් ඇති කරගන්න දෙයක් නෙවෙයි අපි යම්කිසි දෙයකට ඉතා දැඩිව උත්සාහ කරනකොට ඒ උත්සාහය නිසාවෙන්ම අපේ හිත හිතේ ඇති වෙන නොසන්සුන්කම් තියෙනවා. උත්සාහය වැඩි වෙනකොට වීරිය වැඩි වෙනකොට නොසන්සුන්කම් ඇති වෙනවා. ඒ නොසන්සුන්කම් වලදී හිත හුඟක් හිතුවක් ආව විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඒකත් අපි වෙන වෙනදට වඩා වෙනදට වඩා මේ හිතුවක්කාර වැඩ සමහර විට කරන්න වෙනදට වැඩි කාලේ නාස්ති කරන ගතියක් නැත්නම් වෙන කටියත් එක්ක කතා කරන වෙනදටත් වැඩි මේ වගේ තත්ත්වයන් තියෙන මේ හිතේ ඇති වෙන පීඩනයත් එක්ක. ඉතින් මේ වෙලාවේදී තාම සංසුන් වෙන්න සංසුන් වෙලා පොඩි වෙලාවක් ඉඩ අරින්න නිදහසේ ඉන්න. අර දැන් මේ ඔක්කොම කරන්නේ මෙහෙමනේ දැන් දැන් වැඩක් කරගෙන යනකොට කාලේ නාස්ති වෙනවා කියලා කියන්නේ වෙනම දෙයකට යෙද වෙනවා. ඒ වෙලාවට අපි අදිෂ්ඨානයක් අරගෙන විවේකීව ඉඳ ටිකක් වෙලා. අදිෂ්ඨානයක් අරගෙන විවේකීව ඉඳ මම මම දැන් අපි පාඩම් කරන ගමන්නේ ඔය සරින් සරේ ගන්න විවේකී ගන්න. තමයි සින්දුවක් අහනවා වෙන්න පුළුවන්. වෙනදාට වැඩිය සින්දු කොටක් අහනවා වෙන්න පුළුවන්. මේ වෙනදාට වැඩිය වාත් එක්ක හරි කතා කරන්න ඉන්න පුළුවන්. ඒක කරන්නේ පාඩම් කරන ගමන්. පාඩම් කරන ගමන් මේක කරන්නේ. ඒකින්ද එහෙම නැතුව හරි. දැන් මට කරන්න බෑනේ. මම විනාඩි 15ක් එක දිගට එක්ක Tamanට රුචිකත්වයක් තියෙන වැඩක් අදිස්ථාන කරලා කරන්න. එහෙම. ඒ කියන්නේ අපිට ආසා හිතෙන වැඩක් වෙලාවක් කරගෙන මෙන්න මේ වෙලාව තුළ මම මේ විනාඩි 15 මේ විනාඩි 10 නැත්නම් මේ පැය භාගෙ මම රූපවාහිනිය බලනවා. බලලා නැවතෙන්. හරියට මේ වෙලාවට නැගිටින්න. හැවිලා යාගින් පටන් ගන්න ඔය ප්‍රශ්නේ සඳහන් කරන්න. ඒක බොහොම සරල උපක්‍රමයක්. නැත්නම් වෙන්නේ කොහොමද මහත් අර පීඩනේ හැම වෙලෙම තියෙන. දැන් දැන් පාඩම් කර කර ඉන්න වෙලාවෙම තමයි චුට්ට චුට්ට ඔන්න එක සින්දුවක් අහනවා ආය පාඩම් කරනවා ආය නැගිටලා ගිහින් එනවා ආය පාඩම් කරනවා එහෙම වෙනවනේ. දැන් ඒ වුණාට මේ එතකොට වැඩේ කර කර ඉන්නවා කියන එකට එක දිගට බර තියෙනවා හිතේ. ඒක පොඩි වෙලාවකට හිතට විවේකයක් දෙනවා. ඒ කියන්නේ අර කරන්න කියන දේ එක වෙලාවක් අරගෙන කරන හැබැයි හරියට මේ වෙලාවට නවත්තන්න ඕනේ. කාලයක් අරමුණු කරගෙන අර හිත ඉල්ලන දේ දෙනවා. හැබැයි කාලයක් අරමුණු කරලා හරි මම කුස්සියට ගිහිල්ලා අම්මලත් එක්ක කතා කරගෙන ඉඳලා. හැබැයි විනාඩි 10 ඉන්නේ. ඒ වෙලාවේ මේ ඔක්කොම අමතක කරලා උපරිමයේ ගිහිල්ලා විවේකයෙන් ඉඳලා ආපහු ආවිලා වැඩේ පටන් ගන්න ওই ප්‍රශ්නේ සම්පූර්ණ ඉස්සරහට පුළුවන්. නැත්තම් වෙන්නේ ලොකු කාලයක් නාස්ති වෙනවා. සදහවරුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසේ සිහිය ඇසුරෙන් කෙරෙන මේ සජීව වැඩසටහනට ඒවා තිබුණු ඉතාමත් වටිනා ගැටලුවකට ඉතාමත් වටිනා පිළිතුරක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබා දුන්නා විශේෂයෙන්ම ඉදිරියේ දෙන විභාග සඳහා සියලු දරුවන් සඳහා මේ උපක්‍රමය කිව්වොත් නිවැරදියට උපක්‍රමය යොදාගත්තොත් ඔබට පුළුවන් ඔබට මේ කාලය කළමනා කරගෙන ඒ විභාගවලට මුහුණ දෙන්න. ඒක මත ඇත්තටම මතක් කරගන්න විභාග කික්කේ දුණත් අපිට මේ උපදේශ ආයතනට ලැබුණොත් හොඳයි. එහෙම නැත්නම් අපිට ඇත්තටම විභාගයේ හොඳටම කිට්ට වෙනකොට විභාගය ගැන තියෙන අර මේ දැඩි බලාපොරොත්තු තියෙන්නේ මම මේක කරගන්නවාමයි කරගන්නවාමයි හොඳට තේරුම් ගන්න ඕනේ. මේක නැත්තම් මට කිසිම දෙයක් නැහැ කියලා නිකන් දිවිනසා ගන්නවා වගේ මට්ටමකට වගේ ලොකු සංසුන්කමක් ඇති කරගන්න එපා. අතහරින්න ඕනේ ඒක. අතන්න හරි. විභාග ෆේල් වෙන අයත් ඉන්නවා. මේක නැති වුණාම නම් මට විකල්ප තව තියෙනවා. ඒක දෙමාපියන්ටත් අපි කියන්නේ විභාගයට මේ සතියක් විතර තියෙද්දි සහ විභාගෙ හෙට කියලා ළමයින්ට අනවශ්‍ය බලකිරීම කරලා බලා ගන්න පුළුවන් අසමත් වුණොත් එහෙම මේ සැරේ බලා ගන්නම්කෝ ඔන්න ඔය වගේ ඒවා කියලා අර මානසික නොසන්සුන්තාවය ඇති කරගන්න එපා. තමනුත් මේක හිතෙන් අතාරින්න. එතකොට දන්නේම නැතුව ලොකු ඉතිරි ටික අර නොසන්සුන් වෙන කාලේ හිත සංසුන් වෙනවා. එතකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්. අපේම එතකොට දැන් ඔය විභාග අසමත් වුණාට පස්සේ සමහර දරුවන් ශේදිවි නසා ගැනීම වගේ දේවල් සිදු කරනවා. සමහර දෙමව්පියන්ට දැඩි පීඩනයක් එනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? ඒ ඔක්කොම වෙන්නේ මේක අල්ලගෙන වැඩි. ඒ කියන්නේ අපි විකල්ප වලට යන්නේ නැහැ අපේ හිත. ඇත්තටම කියනවා නම් විභාග අසමත් වෙලා සාර්ථක වෙච්චයි නැද්ද? මේකට උනන්දු කිරීම මුලදී හොඟක්ම කරන්න ඕනේ. ඒක ඇත්ත. විභාගේ ෆේල් වුණොත් බලා ගන්න පුළුවන් කියලා උනන්දු කරන්න ඕන අවුරුද්දක් විතර තියෙද්දි. අන්තිමට සතියක් විතර තියෙද්දි දවසක් තියෙද්දි මේ වගේ නොසන්සුන් වුණු තියෙන ටිකවත් කරගන්න හම්බ වෙන. ඒත් ඒකෙන් පස්සේ අසාර්ථක වුණොත් ලොකු ගැටලුවක් වෙනවා. ඒකෙන්ද අපි අපේ ධර්මය මේකට එකතු කරගන්න අතහැරලා කරන්න පුළුවන්. ඒ කියන්නේ හරි. බැරි වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් කව ප්‍රශ්නයක් නැහැ බැරි වුණා. ඒකට එතකොට කම්මැලිකම් ඇති කරගන්න නෙවෙයි නොසන්සුන්කම නැති කරගන්න මේක කරන්නේ. ඇත්තටමත් එතන ඉන්න ඕන අපි. ඕන වැඩක් කරද්දී බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් තරම් උපරිම හැබැයි කරනවා. ඒකට සංසුන්ව ඕන වැඩක් කරන්න පුළුවන්. ධර්මයේ ඔබේ හොඳම මිතුරා කරගන්න. එතකොට ඔබට තියෙන බොහෝ ගැටලු වලට විසඳුම් ඉබේම ලැබේ. අපේ හැමෝම තවත් ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. ප්‍රතිඵලයක් ලැබීමට සිහියෙන් කොපමණකල් සිටිය යුතුද කියලා අපෙන් විමසා තිබෙනවා. අපේ Facebook ගිණුමට තමයි මේ ගැටලුව යොමු කර තියෙන්නේ. ප්‍රතිඵලයක් ලැබීමට සිහියෙන් අපි කොපමණකල් සිටිය යුතුද කියලා විමසා තිබෙනවා. කෙටි උත්තරයක් දෙන්න ඕන. දැන් ප්‍රතිඵලය ලැබෙනකන්. ප්‍රතිඵලය ලැබෙනකන් මේක ප්‍රශ්නේ තියෙන්නේ. මේක අත්දකින්නකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා. අපි පටන් ගන්නේ කවුද මහත්මයා පොඩි තැනකින් සිහිය ඇතටම පටන් ගන්න. ලොකු තැනකට එක පාටව ලොකු දෙයක් පිළිබඳ සිහියෙන් ඉන්න බෑ. දැන් සතර කමඨහන පිළිබඳ සිහියෙන් හිටියොත් මරණය ගැන, අසුබය ගැන වගේ දේවල් ගැන සිහියෙන් තමන් වාසය කරන්න ඕනේ. ඒ කියන්නේ අසිහියෙන් මොහොතක්වත් ඉන්නේ නැතුව සිහියෙන් මේක වාසය කිරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා එතනින් එහාට ගිය සිහියක් උපදිනවා. ඒ කියන්නේ එතනින් එහාට ගිය නුවණක් උපදිනවා ඇත්තටම. නුවණක් කියලා කියන්නේ සතර කමඨහන තුලින් චිත්ත විසුද්ධි tattweටපත් වෙලා ඒ චිත්ත විසුද්ධිය පිළිබඳව නැත්නම් මරණය පිළිබඳව අසුභය පිළිබඳව ඒ වගේ දේවල් පිළිබඳව හිතා සිහියෙන් ඉන්න කෙනෙකුට මේ ටික ටික ටික ටික නාම රූප පිළිබඳ තමන්ගේ දැනුම තියෙන දැනුම පිළිබඳව සිහිය පවත්වා ගන්න පුළුවන්කම ඇති වෙනවා. හැබැයි ඉබේ පහළ වීමක් නෙවෙයි. ඒවා මේ ඒවා පිළිබඳ කල්යාණ මිත්‍රයන්ගෙන් අහගෙන දැනුම ඇති කරගන්න ඕනේ. ඒ දැනුම පිළිබඳ සිහිය පවත්වන්න පුළුවන් වෙනවා. ditthi visuddhiya පිළිබඳ නැත්නම් නාම රූප පරිච්ඡේද ආදිය පිළිබඳව සිහිය පවත්වාගෙන යම් කාලයක් ඉන්නකොට හේතු පිළිබඳ දැනුම පවත්වා ගන්න පුළුවන් වෙනවා. හැබැයි දැනුම තියා ගන්න ඕන. හේතු පිළිබඳ දැනුම දැනුම ගැන සිහියෙන් ඉන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමානුකූලව තමන්ගේ සිහිය වර්ධනය වෙනවා. ඒ එක එක්කෙනාට එක එක්කෙනාට භවයේ ඇති කරගෙන තියෙන පුරුදු මේ ජීවිතයේ ඇති කරගෙන තියෙන පුරුදු තමන් කොච්චර අකුසලයේ යෙදිලා හිටියද අන්න ඒ දේවල් මත දැනට තියෙන උපාදාන මත ඒ සිහියෙන් සිටිය යුතු කාලය රඳාප වතිනවා. එයාගේ තියෙන වීරිය මත සිහියෙන් සිටිය යුතු කාලය රඳාප වතිනවා. ඒක නිශ්චිත කාලයක් කියන්න බෑ. අපිට තියෙන්නේ අර මම ඔකට කියන්නේ කෙටියෙන් කියන්නේ ලිඳක් කපනවා කපනවා කියලා කියන්නකො. ලිඳක් කපන්න භූමියත් වරගෙන ලිඳක් කපන කවුරුහරි අහනවද? දවස් කීයක් ලිඳ කපන්න ඕනද කියලා? දවස් කීයක් කපනවද කියන එක නෙමෙයි තීරණය උල්පත හම්බෙනකම් කපනවා කියන එක. එහෙනම් අපි බලාපොරොත්තු වෙන සිහිය උපදින තුරු මේ අපි බලාපොරොත්තු වෙන නුවණ උපදින තුරු ප්‍රතිඵලය ළඟා වෙන තුරු සිහියෙන් සිටියද එහෙමයි සිහිය කියන දේ අපේ සිහිය නුවණින් යුතුව අපි මුලින් ඉවසා බලා කටයුතු කළ යුතුයි. අපි හමුනේ දැන් අපි බොහෝ දෙනා කියනවා මේ මැරෙන මොහොතේ හොඳ සිහියෙන් හිටියනම් ඇති ඇත්තෙන්ම මේ මරණාසන්න මොහොතේ අපේ හැඳුනේ කොහොමද නිවැරදි සිහියෙන් යුතුව අපි මේ සිහිය කොහොමද අපි පවත්වා ගන්නෙ? මැරෙයි කියලා හිතුණාද? මැරෙයි කියලා හිතෙන්න ඕන හැමෝටම නේද? මේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ බොහොම හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ ඔබතුමාට මේ ප්‍රශ්නේ අහන්න හිතෙන්න ඇත්තේ කියලා මේ ඒක කරගන්න බෑ. ඒ වෙලාවේ කරගන්න බෑ. ඒ භයානකකම තියෙනවා. ඒ වෙලාවේ ඒක සිද්ධ වෙන දෙයක්. ඒක තමයි තියෙන භයානකම. ඒ වෙලාවේ සිහිය පවත් වෙන විදිහට අපි කලින් වැඩ කටයුතු ටික කරලා තියාගන්න ඕන. පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් කරන පින්පව් සහ භාවනා ආදී හේතු කොටගෙන ඇත්තටම ගරුක කර්මයක් දක්වා නැත්නම් ධ්‍යාන බලයක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා නම් තමන්ගේ හිත ආයේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් ඒ ධ්‍යාන බලය එතන ඉස්මතු වෙනවමයි. එන්න පළවෙනි එක ඒක. ඊළඟ භයානකම දේ තියෙන්නේ ආසන්න කර්මය. ආසන්න කර්මය කියලා කියන්නේ Tamanට ආසන්නයේ ඇති වෙන චේතනාවල්. ඉතින් ඒක තියෙන භයානකකම තියෙන එක මොනවා වේද දන්නේ නැහැ. තරහකාරය ළඟට ඒත් දන්නේත් නැහැ. නේද? අපිට මේ බය හිතේත් දන්නේත් නැහැ. ඊළඟට ලෝභ හිතේත් දන්නේත් නැහැ. මේ ඔක්කොම අභිභවා යන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ සිහිය පවත්වලා පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි ආචින්න කර්මය කියලා කියන අර මඩයට තියෙන නෙළුම් පොහට්ටුවක් නෑ මඩයට තියෙන නෙළුම් පොහට්ටුව මඩ තවරා ගන්න තු උඩට එනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිබඳව පුහුණු කරපු දෙය නිබඳව පුහුණු කරපු දෙයක් තියෙනවා නම් ඒක මරණාසන්න මොහොතේදී ඉස්මතුලා එනවා කියලා ආචින්න කර්ම කියන්නේ ඒක. ඒත් අපි නිබඳව මේ ජීවිතයේ මේ අපි කරන සාමාන්‍ය භාවනාවල් මරණ සතිය වැඩි වීම, අසුබය වැඩි වීම, මෛත්‍රිය වගේ හොඳට පුහුණු කරලා තියෙනවා නිබඳව අන්න යාට ඒ වෙලාවේදී ඒක ඉස්මතු වෙන තැන ඉඳකට ගොඩක්ම වැඩි. ඒකින්ද ඒ වෙලාවේදී ඉන්නකො මම මම මේ ඔක්කොම කරලා මැරෙනකොට සීය හරියට හදා ගන්නවා කියලා හිතුවට කාටවත් ඒක හිතලා කරගන්න බෑ. එහෙමයි සෙන්නා. සීහ පිළිබඳව අපි හැලසින්න දවසේ තත්ත්වේක්ෂා වැඩසටහනේ සජීව සාකච්ඡාවෙන් මෙලෙසින් කතා කරන්නේ අපේ හඳුරන්නේ සිහිය නිවන් දකින්නට අපිට මොනතරම් දුරට අවශ්‍ය වෙනවද? නිවන් දකින්න අවශ්‍ය කරන කාරණා තුන තමයි සිහිය නුවණ වීර්යය කියලා කියන්නේ. ඒක ඒ කියන්නේ අග මුල ඉඳන් අග දක්වාම අඛණ්ඩවම ඕන. මොකද දැන් සතිපට්ඨාන දේශනාවේ තියෙන ඒක විතරන්නේ අපිට ජීවිතේ සන්තෝෂෙන් ඉන්න. ඒ ඒකායන මාර්ගයේ සිහිය විතරක් නෙවෙයි ඒ සිහිය පවත්වා ගැනීම. ඉතින් සිහිය පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒක අර ඇති කරන ඇති කරගන්න ඇති කරගන්න මූලික අවබෝධයත් එක්ක දිගටම මාර්ගසිත පහළ වෙන දක්වාම මේ සිහිය අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් නිවන් දැකීමක් නැහැ. කෙටියෙන් කියනවා සිහිය නැතුව නිවන් දැකීමක් නැහැ. එහෙමයි. සදහවතුනේ 37 වන සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සිහිය ඇසුරින් අද දවසේ අපි ඔබ වෙනුවෙන් කළ ඒ සාකච්ඡාව අපි නිමවටපත් කරනවා. නමුත් අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ අද දවසේ දෙවන අධ්‍යයනයක් කරනවා. ඒ තමයි ඔබ අපට යොමු කර තිබෙන ගැටලු පිළිබඳව අපි සෑම දිනකම කතා කරනවා අද දවසේත් ඒ වෙනුවෙන් කාලය වෙන කරන්නටයි මේ සූදානම. ඔබට තවමත් සිහිය පිළිබඳව ගැටලු තිබෙනවා නම් අපේ ලිපිණියට යොමු කරන්න නිෂ්පාදක ප්‍රතිවේක්ෂා බෞද්ධ හා රූපවාහිනී නාලිකාව ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණියට. ඔබට පැන නගින ගැටලු පිළිබඳව ඔබ යොමු කරන්නට පුළුවන් ලිපිනයයි අපි ඉලෙෂන් මතක් කරේ. එහෙම නැත්නම් කතා කරන්න අපිට 0117 215 288 දුරකථන අංකයට. අපේ හැමෝටම අපිට ලිපි කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳවයි ඒ යොමු කර තිබෙන ගැටලු පිළිබඳව දැන් කතා කරන්නට යන්නේ. හලාවත ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂාවට සටහන් ශ්‍රවණය කරන අසන්න එක අපිට ලැබා තිබෙනවා ලිපියක් සිව් ඉරියව්වේම මෛත්‍රී වඩමි. මෛත්‍රී භාවනාවේදී පළමුව තමාට මෛත්‍රී වැඩි යුතු බව සඳහන්ය. මම හෘද රෝගියෙක් වෙමි. මෛත්‍රී වඩන විට මා මෙන්ම සියලු සත්වයෝ නිරෝගී වෙත්වා කියන එක හරිද? මම නිරෝගී නොවි එහෙම වැඩිම වැරදිද කියා විමසා තිබෙනවා. ඒක මේ මම බොහොම අවිහිංසා සාගත ප්‍රශ්නයක් කියන්නේ. මා මෙන්ම කිව්වහම එතන එතුමා චූටි නිවැරදි කිරීමක් කරගන්න මම කෙටියෙන් කියන්නම්. මා මෙන්ම කියලා කොහම එයාට හිතෙන්නේ දැන් මම හෘද රෝගියෙක් මා මෙන්ම කොහම අනිත් අයත් හෘද රෝගීන් බවට පත් වෙයිදෝ කියලා බයක් වෙනවා කියන කම කියන්නේ. එතනදි කියන්නේ අත්‍තරම එයා ඉස්සෙල්ලාම අපි කියන්නේ මම නිරෝගී වෙම්මා කියලා මම නිරෝගී වෙම්මා කියලා අපි ගන්නවනේ එතන නැත්නම් මම දුක් නැත්තෙක් වෙම්මා කියලා. එතකොට ඇත්තටම එතන මේ තියෙන පීඩාකාරී රෝගී තත්ත්වයන් තියෙනවා නම් කායික වේදනා තියෙනවා නම් ඒවා මට නැති වෙන්න ඕනේ. ඒතර දැනට ලැබිලා නැති නිරෝගී සම්පත්තිය ඕන කියලානේ කියන්නේ. එන්න ඒ නිරෝගී සම්පත්තිය. ඒ කියන්නේ ਸਰව සම්පූර්ණ නිරෝගී සම්පත්තිය මට විතරක් නෙවෙයි. මා මෙන්ම කියන්නේ ඒතර කියන්නේ මා මට විතරක් නෙවෙයි අනිත් අයටත් එසේ වේවා කියලා ප්‍රාර්ථනාවක් තමයි එතන කෙරෙන්නේ. ඒ කියන්නේ රෝගී තත්ත්වයක් තියෙනවා කියන්නේ මා මෙන්ම කියන්නේ මේ දැන් වර්තමානයේ නෙවෙයි. මාව නිරෝගී වෙන්න ඕනේ. මා මෙන්ම අනිත් අය නිරෝගී වෙන්න ඕනේ කියලා. අපි සිහිය ගැන කතා කරනකොට අපි හමුදුරුන්ගෙන් මම ඇහුවනේ අපි මරණ සම්ම මොහොතේ කොහොමද සිහිය පවත්වා ගන්න කිය අපිට තවත් ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා අවසන් මොහොතේ සිහියෙන් මැරෙන කෙනෙක් සිහි කළ යුත්තේ කිනම් භාවනාවක්ද පෙර කළ පින් සිහි කළ යුතුයද නැතිනම් තමා පුරුදු කළ භාවනාව සිහියට එයිද පුරුදු කරපු භාවනාව සිහියට එනවා පෙර කරපු පිනුත් සිහියට ඒකයි කියන්නේ පුණ්‍යාභි ආනෙම්ජාභි පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංඛාර තමයි සංඛාරපත්‍ය විඥාන කියන තැන තියෙනවා. උතන විඥාන කියන ප්‍රතිසන්ද විඥානේ. එතකොට මේ තුන හේතුවෙන් තමයි ප්‍රතිසන්ද විඥානය හටගන්නේ. එහෙනම් මොකුත් කරන්න දෙයක් නැහැ. අපි හරියට ධර්මය පුහුණු කරලා තිබ්බනම් භාවනාවල් පුහුණු කරලා තිබ්බනම් පින් කරලා තිබ්බනම් මරණයට බය නැහැ. ශ්‍රදහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපි දෙවන අර්ධයේ ක්‍රියාත්මක කරන්නේ ඔබ අපට යොමු කරන ගැටලු පිළිබඳව. විශේෂයෙන්ම ලිපි ඒ වගේම දුරකථන ඇමතුම් ඒ වගේම Facebook ගිණුමට කෙටි පණිවිඩ යන මේ සියලුම අපි ඔබට ප්‍රශ්න යොමු කරන්නට කියලා තිබෙන සියලුම දේවල් සඳහා ඔබ අපට බොහෝ ප්‍රශ්න යොමු කරනවා. මේ සතියේ ප්‍රශ්න 500කට පමණ අධික ප්‍රමාණයක් යොමු කර තිබුණා. ඉතින් අපි තෝරාගත් ප්‍රශ්න කිහිපයක් පමණයි මේ සඳහා යොමු කරන්නේ. ඒ නිසා ඔබ කනගාටුවට පත්වන්නට එපා. ඔබේ ගැටලුවට අද දවසේ පිළිතුරක් ලබා දුන්නේ නැහැ. ඒකට ඔබ කනකාටු වෙන්නට එපා. අපි ඉදිරි දවසක මේ සියලු ප්‍රශ්න සඳහා අපි පිළිතුරු ලබා දෙන්නට සූදානම්. අපිට ලැබෙන කාලයක් සමගින් අපි ඊ타මත්ම වටිනා ගැළපෙන ප්‍රශ්න තමයි අපි මේ සඳහා තෝරාගන්නේ. ඒ තෝරා ගැනීමේදී මගේ දායකත්වය ලබා ගන්නවා. නැත්නම් චෝදනාවල් එන්න පුළුවන් අපේ නිවේදක මහත්තු තෝරනවා කියලා නෑ. මගෙත් එක්ක එකතුලා මේ ගැටලු තෝරාගන්න. ඊටමත් බැරෑරුම් කාර්යාවයක් මේ ගැටලු තෝරා ගැනීම අපි බොහෝ ගැටලු අපිට යොමු වෙන්නට පටන් ගත්තට පස්සේ තමයි අපි අධ්‍යයන දෙකකට ප්‍රතිවේක්ෂව වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපේ ස්වාමීන් අපි තීරණය කළේ අපි තවත් ලිපියක් මාර්ගයෙන් යොමු කර තිබෙන ගැටලුවක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ ශීල විසුද්ධිය චිත්ත විසුද්ධිය පුරුදු කළ පසු කාංකා විතරණ විසුද්ධිය ඉබේම සිදුවනවා නේද? ඉන්පසු ධර්මතා ඉබේම වැඩෙන බව අසා තිබෙනවා. මෙය නිවැරදිද මේ සඳහා පිළිතුරක් ලබා දෙන්න ස්වාමින් වහන්සේ කියලා විමසා තිබෙනවා. නෑ ඉබේම වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොමත් ඉබේම ඒ කියන්නේ සිහියයි. ඒ කියන්නේ අපි ඒ පිළිබඳව නුවණ නම් ඉබේම කොහොමත් එන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් සීල විසුද්ධියෙන් පෝෂණය වෙච්ච එක්කෙනාට ඉබේම ditthi visuddhiyak එන්නේ නැහැ. ditthi visuddhiya ගැන එයා ගුරුවරයෙක්ගෙන් අහලා දැනගෙන ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඒ ඉන්නකොට ඒ පිළිබඳ සිහිය නම් ඇති වෙනවා. දැන් අනිත්‍ය ගැන දන්න කෙනාට උද්‍යව ඥානය ඇති කරගත්තට පස්සේ අනිත්‍ය පිළිබඳව ඇති වෙන සිහිය ඇති වෙනවා. ඒ සිහිය පවත්වා ගැනීමයි කරන්න ඕනේ. ඒක වෙන්නේ ඉබේ නෙවෙයි. ඉබේ කියලා කියන්නේ උත්සාහයක් නැතුවම වාගේ අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මතුවෙනවා වෙලාවකට. නමුත් ඒ පිළිබඳ දැනුම ඕනේ. දැනුම කියන එක තියෙනවා නම් සිහිය නම් මතුවෙනවා. නැතුව ඉබේ අවබෝධ වෙනවා කියලා එකක් නම් ධර්මය තුළ වෙන්න විදිහක් නැහැ. මොකද ඒක මම කියන්න ඕනේ සංකතයි මාර්ගය. සංකතය කියන්නේ හේතු නිසා හටගන්නකම් මාර්ගය. එහෙනම් හේතු නැතුව මේ ඵලයක් ඇති වෙන්නේ නැහැ. මීළඟ ප්‍රශ්නයට අපි යමු වෙනටයි මේ සූදානම් වෙන්නේ බණ්ඩාරවැල ප්‍රදේශයෙන් විනීත දසනායක මහත්මිය අපට මේ ප්‍රශ්නේ යොමු කර තිබෙනවා මගේ මව අවුරුදු 45 දී පටන් සිල් ගැනීම බණ භාවනා කිරීම දානමය පින්කම් කටයුතු වල නිරන්තරයෙන් යෙදෙනවා භාවනාවේදී නාම රූප පිළිකුල් භාවනා මරණානුස්සතිය වැනි භාවනා කරනවා දැනට අවුරුද්දක් පමණ කාලයක සිට කියන කතාවක් නම් භාවනා කරන්න පටන්ගත් මොහොතේ පටන් ශරීරයේ සියලුම දැනීම් නැතිවන බවත් සිතට කිසිම අරමුණක් නොවන බවත් පැය ගණන් එසේ සිටිය හැකි බවත් පවසන අතර ඉන්නහට කුමක් සිදු කළ යුතුද කියා එතුමිය අපෙන් විමසා තිබෙනවා. බොහොම මේ වටිනා කාරණාවක් අපි මතක් කරලා තියෙනවා මේකට කියන්නේ සිත භවාංගගත වීම කියලායි. භාවනා අරමුණ නෑ. ඒකයි උතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. කය දැනෙන්නේ නැතු වෙන එක හරියටම හරි. භාවනා අරමුණ නෑ හුඟක් වෙලාවට. එහෙම වුණොත් ලොකු වෙලාවක් ගිහිල්ලා මේකට කියන්නේ සිත භවංග වෙනවා කියලා. ඉතින් මේකෙදි අපිට ඇත්තටම එතනින් එහාට ය아가න්න බැරි වෙනවා. මේක නරකම තත්වයක් නෙවෙයි. නිින්ද යන එකට අමතරව සිද්ධ වෙන තවත් ගැටලුවක් මේක. ඉතින් ඒකින්ද මේකෙදි කරන්න ඕනේ භාවනා අරමුණ දැඩිව අදිෂ්ඨාන කරන්න. මේ தත්ත්වය හොඳට තේරුම් ගත්තට පස්සේ මෙතෙන්ට හිත ඇතුල් වෙනවා Tamanට හොඳට දැනගන්න පුළුවන් සිහියෙන් හිටියොත්. මෙන්න මේ මොන දැන් වීගෙන එන්නේ මේ අරමුණු නැති වීගෙන එන එක තමයි මේ වීගෙන එන්නේ. අරමුණු නැති වෙන වීගෙන එක තමයි වීගෙන එන්නේ කියලා තේරෙනවා. ඒ වෙලාවට අදිෂ්ඨානයකින් අර නෑ නෑ මෙතෙන්ටම යන්න ඕනේ කියලා අපව ගන්න ඕනේ. හරියට නිින්ද යාගෙනදී තේරෙන්නේ. පළවෙනියෙන් දැන් මේ භවංගය පිළිබඳ අදහස් නැති අයට මම මේ කියන්නේ. අපිට භාවනා කර කර ඉන්නකොට නිින්ද යාගෙන එනවා නම් පළවෙනි වතාවේ තේරෙනවා දැන් මගේ මට අර තිබ්බ අර වීර්ය සම්පන්න ගතිය නැති වෙලා නිකන් නිින්ද යාගෙන එනවා කියලා. ඒක තේරෙනකොට ඒකට ප්‍රතිකර්මයක් යෙදුවේ නැත්තම් අන්තිම නිින්ද යනවා. ඒ වගේ නිින්ද යන්නේ නැතුව ඔය කියන අවස්ථාව අත්දැකපුවා දන්නවා. ආ දැන් මාගේ කයත් දැනෙන්නේ නැතුව කියලා මෙන්න මෙතෙන්ටයි මම යන්න යන්නේ කියලා. අන්න ඒකින්ද කලින්ම අදිෂ්ඨාන කරගෙන එතෙන්ට යන්න දෙන්නේ නැහැ කියලා නැවත අරමුණට එන්න ඕනේ. නැවත අරමුණට එන්න ඕනේ. එහෙම ඇවිල්ලා ඒක හදා ගන්න ඕනේ. නැත්නම් ඉදිරියට යන්න බෑ. එහෙම සර්. ඊළඟට අපි තවත් ප්‍රශ්නයක් කරගෙන මෙන්නටයි මේ සූදානම් වෙන්නේ. කදාන ප්‍රදේශයෙන් අපිට මේ ප්‍රශ්නය යොමු කර තිබෙනවා උපාසිකා මාතාවක් විසින් දිනපතා එකම භාවනා කමඨහන අනුව භාවනා කිරීම ප්‍රතිඵලදායක ස්වාමින් වහන්සේ කියා මෙතුමිය අපෙන් විමසා තිබෙනවා. ඔව් බොහොම ප්‍රතිඵලදායක දෙයක් එකම භාවනාවක් කරන එක. හැබැයි ඒ භාවනාව කරද්දී අපිට බාධා එනකොට හොයාගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආනාපාන සති භාවනාව හෝ අනිත්‍ය භාවනාව හෝ අනාත්ම භාවනාව වැනි භාවනාවක් කරද්දී සමහර වෙලාවට තරහෙන් පීඩා වෙන්න පුළුවන්. අනිත් ඒ වගේ භාවනාවකදී ආනාපාන සතියකදී තරහෙන් පීඩා આવොත් ඒ වෙලාවට දැනගන්න ඕන මෛත්‍රිය වර්ධනය කරලා ඒ තරහ නැති කරගන්න. රාගයෙන් පීඩාවක් આવොත් තමන් කරන කමටහනින් ඒකට පිටක් නැත්නම් දැනගන්න ඕන අසුබ වගේ භාවනාවක් කරලා ඒක අයින් කරගන්න. ඊළඟට කාගේ කාගේ හරි මොන හරි වෙනස් වීමක් හින්දා මොන හරි වස්තුවක වෙනස් වීමක් හින්දා පීඩාවක් આવොත් කරන භාවනාවෙන් තමන්ට ඒක ඒක වලකින්නේ නැත්නම් මරණානුස්සතිය වගේ දෙයක් කරලා ඒක සකස් කරගන්න උත්සාහ කරගන්න ඕනේ. මේ වෙලාවට ගැළපෙන භාවනාවක් තෝරගෙන තමන් එකම භාවනාව කරගෙන යන අතර වාරයේදී ශ්‍රද්ධාව මදි කියලා හිතනවා නම් බුද්ධානුස්සති භාවනාවක් වැනි දෙයක් කරලා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ශ්‍රද්ධාව වර්ධනය කරගන්න. ඉතින් අන්න එහෙම කරන භාවනාව එකක්ම කරාට කමන්නේ ඒකට බාධා එනකොට තමන් කරන භාවනාවෙන් මේ බාධාව අයින් කරගන්න පුළුවන් කමක් නැත්නම් ඍජුවම ඒ බාධා වෙන අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයේ වර්ධනය වෙන භාවනාවක් තෝරා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මේසොන. සදහතුනේ ඔබට ඊ타මත්ම වටිනාකාරයෙන් මේ පිළිතුරු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබා දෙනවා. ඔබ එය නිවැරදි ආකාරයට ඔබේ ධර්මාවබෝධයේ පිණිසය භාවිතා කරගෙන තවත් කෙනෙකුට එය කියා දෙන්නට ඔබ උත්සාහ කරන්න. ඊළඟ ප්‍රශ්නය අපේ ස්වාමීන් වහන්සේ මගේ දෙමව්පියන් මියගොස් තිබෙනවා දිනපතා බුද්ධ වන්දනාවේදී දෙමව්පියන් ශ්‍රීකර වන්දනා කරනවා ප්‍රතිවේක්ෂා වැඩසටහන අනුව දෙමව්පියන් වන්දනාව සඳහා ඒ ප්‍රමාණවත්ද කියලා අපි මෙන්නසා තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් අැතරම අපි පාසල් යන දරුවන්ටත් දැන් සමහර අය ඉන්නේ දෙමව්පිය ළඟ නෙවෙයි වෙනත් තැන්වල ඉන්නවා පාසල් වල හොස්ටල් වල බෝඩින් වල වගේ ඉන්න අය ඉන්නවා. ඉතින් හුඟක් අය මේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ දෙමව්පියන් ජීවත් වෙන අතර නැති අය මේ ප්‍රශ්නේ අපේ විමසනවා. බුද්ධ වන්දනාව කරන වෙලාවේ දෙමාපිය අරමුණු කරගෙන ශ්‍රද්ධාවෙන් ඒ බුද්ධ වන්දනාව සිද්ධ කරා කියලා ගැටලුවක් වෙන්න ඒක තාම ප්‍රමාණවත්. මොකද වෙන කල හැකි දෙයක් නැත්නම් දවසකට එක සැරයක් අම්මයි තාත්තවයි මතක් කරලා අම්මගේ ගුණ තාත්තගේ ගුණ මතක් කරලා Tamanට වීරිය උපදවා ගන්න කටයුතු කිරීමේ කිසිම වැරද්දක් නැහැ. ඒ විදිහට ඒක කරපම ප්‍රමාණවත්. අපේ හැමෝටම දැන් අපි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනට අනුව අදිෂ්ඨානින් යුතුව සැලසුම් සකස් කළ යුත්තේ කොහොමද? ඔව්. ඒ කියන්නේ අපි ඒක පැහැදිලි කරා බොහෝ වාරයක්. ඇත්තටම දැන් ඒ අපි ප්‍රත්‍යක්ෂා සතහන් වගේ දේවල් ක්‍රියාත්මක කරා විශාල වශයෙන් මේ පහුගිය කාලවල අපි ඒක ඒක හැමදාම මතක් කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඉදිරියේ අපිව බලාපොරොත්තු වෙන වැඩසටහන් මාලාවේදී මේ ප්‍රත්‍යක්ෂා සතහන කියන එක අපි ලෞකික ජීවිතයට ඉතාම වර්ධනය වෙන විදිහට අපි කටයුතු කරේ ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ දැන් අපි මේ අපේ ජීවිතයේ දිනන්න තමයි ප්‍රත්‍යක්ෂ සතහන අපි ගත්තේ. ඒකද ඒකදී අපි පැහැදිලි කරා අදිෂ්ඨාණයෙන් කටයුතු කිරීම කියන එක හැම නිමේෂයකම වගේ මේක කරලා ප්‍රත්‍යක්ෂ සතහනට එකතු කරන්න කියලා. මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ තියෙන ලෞකිකත්වය ලෝකෝත්තරත්වයට බලපාන විදිහට තමයි අපි ප්‍රත්‍යක්ෂ සතහන සකස් කරගත්තේ. ඉතින් ඒක ටිකක් දීර්ඝව විස්තර කරන්න ඕන කාරණාවක් අපි ඒක බොහෝ වශයෙන් විස්තර කරා. ඉදිරි වැඩසටහන් වලදී ප්‍රත්‍යක්ෂ වැඩසටහන් නිමා වුණාට පස්සේ කරන වැඩසටහනදී මේක ගොඩක් උඩ සාකච්ඡා කරනවා. නමුත් දැනට අපි ජීවිතය කරන හැම දෙයක්ම කාලයක් හෝ ප්‍රමාණයක් අදිෂ්ඨාන කරගෙන සැලසුමක් සකස් කරගන්න ඒ කියන්නේ අපි මොකක් හරි අපිට අවශ්‍ය කරන දෛනික ඉලක්කයක් තියෙන්න ඕනේ සතියකට ඉලක්කයක් තියෙන්න ඕනේ මාසයකට ඉලක්කයක් තියෙන්න ඕනේ ඒ අනුව මම අපි කියලා තියෙන හැමදාම හැන්දාවට දවසේ සැලසුම් කරන්න කියලා ඒ සැලසුම් කරලා දැඩි අධිෂ්ඨානයකින් දවස අරගෙන යන්න ඒක තමයි කල යුත්තේ දවස සැලසුම් කරන්න කියලා අපි කියලා දීලා තියෙනවා. එහෙමයි සන්නස. එතකොට අපි සන්නස දැන් ප්‍රතිවේක්ෂා සටහන දැන් බොහෝ දිනක් සිද්ධ කරමින් සිද්ධ කරමින් ඉන්න. එතකොට ඒ සිද්ධ කරන පිරිසට දැන් තවත් අලුත් කාරණා ඔබ වහන්සේට තියෙනවද කියන්නට? ඒ කියන්නේ කට්ටිය දැන් සටහනට අනුව දැන් මේ කට්ටිය ඒ පිරිසගේ සටහන දිනෙන් දින වුණ වර්ධනය කරගෙන යනවා. ඉතින් තවත් මොනවද මේ සටහන පිළිබඳව ඔබ වහන්සේට? ඔව් අපි කතා කරපු විදිහට මම හිතන්නේ වාර දෙකක් විතර මේ සටහන පිළිබඳව ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ අපි සාකච්ඡා කරා. ඉතින් ඒක අඛණ්ඩව කරගෙන යන්න වෙනස අත්දකින්න පුළුවන්. ඒ පැත්තෙන් අපි කරගෙන යන ඒ කාරණා 10ක් අපි කතා කළේ 10ම ඒ 10ම වෙනකොට මම හිතන්නේ හුඟක් අය ප්‍රයත්න කරමින් ඉන්නවා. ඒ කියන්නේ අපිට සමහර වෙලාවට හම්බෙච්ච වෙලාවල් වල කියනවා දැන් මොකද කරන්න කියලා. ප්‍රත්‍යක්ෂා සටහනේ තියෙන දේවල් යම්කිසි කාලයක් කරගෙන යනකොට හැමදාම එකම ප්‍රතිඵලය කියන්නේ ඉහළ ප්‍රතිඵලයක් අත්දකින්න පුළුවන්. මාසයක් එකමාරක් දෙකක් මේ ප්‍රතිඵලය අත්දකින්නවා. දැන් අපි හිතමු අපි හරි ලකුණක් දාන්න තියෙනවා කියලා සටහනේ. හරිමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේක පුරුදු වෙලා දැන්. දැන් අරමුණ මෙහෙය කිරීම කියන එක උදේ නැගිට ගමන් අරමුණ මෙහෙය කරනවා නම් ඒක දැන් નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. අන්න ඒ පුරුද්දට පස්සේ ඒ තීරුව ඕන අයින් කළා දාන්න පුළුවන්. හරි? ඉතින් ඒකින්ද දැන් ප්‍රායෝගිකත්වය භාවනා කරන කාලය වගේ දේවල් ස්ථීර වෙලා නම් ඒවා දැන් ආය සටහන් නැතිවට ප්‍රශ්නයක් නැහැ. අපේ චරිතය નિවරදි කරගන්නයි මේ සටහන ඇත්තට මේක විමර්ශනා ගුණයක්. Taman නැවත පිරික්සලා බලමින් කටයුතු කිරීම. ඉතින් මේ ක්‍රමේ ඇරෙන්න වෙන ක්‍රමවේදයක් නැහැ. නමුත් මේ ක්‍රමයට දැඩි දැඩිව අපි මේ මේ කරන ක්‍රමවේදයන් පිළිබඳ ප්‍රායෝගිකව අපි දන්නවා අපේ කවිද මහත්මයා නිවන් මාර්ග කාරණා වැඩි. ප්‍රත්‍යක්ෂා වැඩසටහන කාරණා අඩුයි ක්‍රියාත්මක භාවය ටිකක් වැඩි. ඊටත් වැඩි කාරණා තවත් අඩු කරලා ක්‍රියාත්මක භාවය වැඩි කරන්නමයි අපි ඊළඟ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට වැඩම තමයි කරන්න තියෙන්නේ. එතන ඒක හරියම ප්‍රායෝගික ඊට පස්සේ අපි කතා කරන්න වැඩ කරපු ඒවා ගැන. ධර්ම කරුණු ටික ඇත්තටම හොයාගන්න පුළුවන් දැන් කට්ටියට. ආය ආය කතා කරන්න වැඩක් නැහැ. ප්‍රායෝගිකත්වය අනිත් එක ඇත්තටමත් අපි අපේ දරුවෝන්ව නායකත්වයන් විදිහට පුහුණු කරන්න ඕන. එන්නේ අපි හැම කෙනෙක්ම දැන් මේ වෙනකොට පෞරුෂත්වය කියන එක වර්ධනය වීම බොහොම අඩුවෙන් තියෙන්නේ මිනිසුන්ගේ දරුවන්ගේ. ඉතින් ඒකෙන්ද ඒ නායකත්වයන් දරුවන් තුල වර්ධනය කරන්න ජීවිතයට මුහුණ දෙන්න දරුවෝ තුල විතරනේ තරුණ අය හැම කෙනෙකුටම ඉතා ප්‍රායෝගිකව කටයුතු කරන්න පුළුවන් විදිහට අපි මේ වැඩසටහන නැවත ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන්න ඕනේ නැත්නම් අපි යන ගමන ඇත්තටම දවසින් දවස දවසින් දවස ප්‍රායෝගිකත්වයකට යන්නේ නැත්තම් මේ ගමන එක තැන නවතිනවා. එහෙම සන්නස. අපේ සන්නසේ සමගින් හෙට දවසේ සවස 6ට බලංගොඩදී පැවැත්වෙන උතුම් පින්කමක් ඒ පිළිබඳවත් අපි අපේ සදැහැති සියලු දෙනාම දැනුවත් කරනවා. ස්ථානය මම හිතන්නේ ස්ථානය පිළිබඳ බලංගොඩ විහාරස්ථානය ඔබතුමාගේ සටහනේ තියෙනවද? මම සතහනේ අපි ඉදිරියේදී පිළිබඳව අපි පිළිබඳව මතක් කරන්නම් බලංගොඩ ප්‍රදේශයේදී සිද්ධ කරන පින්කම ඇත්තටම ඒක කාටත් හොයාගන්න පුළුවන් බලංගොඩ නායක හම්දුරන්ගේ බස්මාසයට තැන්පත් කිරීමක් කරන්නේ. ඒ පිළිබඳව අපි දුරකථනකේ විමසන්න අපි කියන්නම් ස්ථානේ මට පොඩ්ඩක් අමතකුණා ඒක වෙන මම හිතුවා මේ ලියාගත්තවත් දෝ කියලා මේ කතා කරද්දී ඒක ගැටලුවක් නැහැ මේ බලංගොඩ මහානායක හම්දුරන්ගේ ආනන්ද මෛත්‍රී හම්දුරන්ගේ බස්මාසයට තැන්පත් කිරීමක් සිදු කරනවා ආර්ය පදනම තමයි මේක සංවිධානය කරන්නේ කලයන් මිත් සංගමයත් එක්ක එකතු වෙලා. නමුත් මේ මේකෙදි හෙට හවස 6:00ට අදිස්ත්‍රාණ පූජාවක් සහ ධර්ම දේශනාවක් පැවැත්වෙන සිද්ධ කරන්නේ මගේ අතින්. ඊට පහුවෙනිදාට අපේ හමුදාවේ ඉහළ නිලධාරීන් එක් රාශියලා තමයි මේ ස්ථානයේදී මේ කටයුත්ත සිද්ධ වෙන්නේ බස්මාවතේට තැන්පත් කිරීමක්. අපේ දුරකථන අංකයෙන් විමසන්නේ ඒ ස්ථානය හැමෝටම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒත් සමගින් අපේ හම්තුරුනේ දැන් විදේශ රටවල් වල සිටින බොහෝ දෙනා අපේ බෞද්ධ නාලිකාවට දුරකථනයෙන් අමතලා අහනවා ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සමාජිකත්වයේ අපි ලබාගන්නේ කොහොමද? ඉතින් ඇත්තෙන්ම මේ විදේශ රටවල ඉන්න අය කොහොමද අපේ හාමුදුරනේ මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන බොහෝ දෙනා අපේ YouTube නාලිකාව හරහා බෞද්ධ නාලිකාවේ YouTube channel හරහා බොහෝ දෙනා ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන නරඹනවා. ඒ පිරිස කොහොමද මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වය ලබා ගන්න. ඒ පිළිබඳව අපි ශ්‍රීපත් කරමු අපේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඇත්තටම ප්‍රත්‍යක්ෂ සමාජිකත්වය නෙවෙයි, කල්යාණ මිත්‍ර සංගමේ සමාජිකත්වය ලබාගත්තත් අපි කියලා තියෙන ප්‍රත්‍යක්ෂ සමාජිකත්වය මේ මේ ප්‍රතිපත්තිය කරන හැමෝටම තියෙනවා කියලා. එහෙමයි. එතකොට නමුත් සංවිධානය වෙන්න කැමැත්තක් තියෙනවා නම් මේ පිළිබඳව අන් අයට කියලා දෙන්න කැමැත්තක් තියෙනවා නම් කල්යාණ මිත්‍රාංගමගේ සමාජිකත්වය ලබා ගන්න කියලා. ඒක ඉතින් කල්දි මහත්මයා පොඩි අතපසු වීමක් සිද්ධ වීමක් තියෙනවා. ඒක මතක් කරන්න ඕනේ මේ කිව්වමයි මට ඒක මතක් කරන්න ඕනේ කියලා හිතුනේ. අපි මේකට මොකද අපි හැමෝටම ලබා දුන්නා අන්තර්ජාලය හරහා. ඒ කියන්නේ කවුරුත් භාවිතා කරන වචන එකතුත් ඔන්ලයින් මේකට මේක රෙජිස්ටර් වෙන්න නැත්නම් සමාජිකත්වය ලබා ගන්න අවස්ථාවක් ලබා දුන්නා. එතකොට ඒ අවස්ථාවදී මේ Google form එකක් තමයි ඒකට පාවිච්චි කරේ. ඒකෙදි පිටරට අයට මේක පුරවන්න ගියම ගැටලු වෙනවා. මොකද ලංකාවේ දිස්ත්‍රික්කය ඒ වගේව දාන්න තියෙනවා. ඒතකොට හුඟක් අය කරේ Taman දැනට ඉන්න ලංකාවේ එයාගේ ගම් ප්‍රදේශයේ ඒවා තමයි දැන්නේ. නමුත් දැන් අපිට පැහැදිලිවම අවශ්‍යතාවයක් තියෙනවා මේක ඒ ඒ ඉන්න රටවල ඒ ආයත සංවිධානය වීම සඳහා කණ්ඩායම් වශයෙන් වැඩ කිරීම සඳහා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳ ඉල්ලීමක් කරලා තියෙනවා මේ ප්‍රදේශවල ඉන්න අපි මේක සකස් කරලා දෙන්නම් මේ ගෙනියන වැඩ පිළිවෙල ඉතාමත් යහපත් වැඩ පිළිවෙලක් කියලා. ඒකද අපි විදේශීයව ඉන්න අයට ඉතාම කාරුණික ඉල්ලීමක් කරනවා ඔබ මේ වෙනකොට දේශීය වශයෙන් තියෙන මේ Google form එක මම එහෙම ඒ වචන පාවිච්චි කරන්නම් මේක තේරෙන්න ඕනේ හින්දා මේ Google form එක හරහා මේ වෙනකොට කල්යාණ මිත්‍ර සංගමයේ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් කරුණාවෙන් ඒක හිතෙන් ඒ කියන්නේ ඒ ගැන හිතන්නේ නැතුව නැවත වාරයක් අපේ 0.777 499යි 84යි 84 0.777 499යි 84යි 84 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න අලුත් ලින්ක් එකක් එනවා ඒ ලින්ක් එක හරහා පුළුවන්කම තියෙනවා විදේශ රටවල් වල ඉන්න අයට වෙනම මේ ෆෝරම් එකක් සකස් කරලා තියෙනවා. Google form එකක් හදලා තියෙනවා. ඒකේ රෙජිස්ටර් වෙන්න ඒකේ තියෙන ඔබ ඉන්න රට, ඔබ ඉන්න ප්‍රදේශය, ලිපිනය, ඊමේල් ඒ ඔක්කොම ටික ඒකත් එක්ක ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටියට එකමුතු වෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් අපි මෙහි ඉඳන් සකස් කරලා දෙනවා. දැන් අපි හිතමු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නැත්නම් කොහේ හරි තැනක ඒ වගේ නගරයක් ගත්තොත් ඒ ඒ නගරය ආශ්‍රිතව යම් පන්සලක් අවට ඉන්න ඒක රාශී වෙන්න පුළුවන් අය නැත්නම් ඒ ප්‍රදේශයෙන් එක්තරා නායක නායකත්වයක් හරහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් හරහා හරි මේ පිරිසට එකතු වෙන්න දැන් ඉතාලියේ ඉන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ වෙනකොට ඒ ඉල්ලීම අපින් තදින් කරලා තියෙනවා මේ පිරිස අපිට ඒක රාශී කරන්නේ අපි මේ වැඩ පිළිවෙල අරගෙන යනවා කියලා. ඒක හින්දායි අලුත් අලුතෙන් රෙජිස්ටර් වෙන්න කියලා කියනවා රෙජිස්ටර් වෙච්ච අයට විදේශවල ඉන්න අයට අලුත් ෆෝම් එකේ රෙජිස්ටර් වෙන්න ඉක්මනටම. එතකොට අපි ඒ අවශ්‍ය කරන වැඩ පිළිවෙල ඉක්මනට දැනුවත් කරන්නේ අවශ්‍ය කරන ඔක්කොම විධිවිධාන සකස් කරලා තියෙනවා. ඒකෙන්ද අර එක සැරයක් රෙජිස්ටර් වුණ එක ගැන කලබල වෙන්නේ නැතුව නැවත වාරයක් අලුත් ෆෝම් එකේ රෙජිස්ටර් වෙන්න ඒක කරුණාවෙන් කරන්න කියලා මම ඉල්ලනවා. එහෙමයි සන්නස. අපේ සන්නස ඒත් සමගින් මහියංගන පුදබිමේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන වැඩසටහනේ ඉලක්කගත අරමුණ පිළිබඳව බොහෝ දෙනා අපෙන් විමසා තිබුණා. ඉතින් මේ පිළිබඳවත් අපි දැන් බොහෝ දෙනාට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මහියංගනේ ඇත්තටම තියෙන්නේ මොකද්ද? ඒ පිළිබඳව අපි පුංචි හැඳින්වීමක් සිදු කරමු. ඔව් මහියංගන පුදුමේදී ඇත්තටම අපි ඒක රාශි වෙන්න හදන්නේ අපිට මම ඉතා කෙටියෙන් කියන්නම් මේ කාරණාව. මේ මේ හොඳ මිනිස්සුන්ගේ එකමුතුවක්. හොඳ අය එකතු වෙන අද අද කාලේ වෙනකොට අපිට එකිනෙකා අතර විශ්වාසය නැති වෙලා තියෙනවා. එකිනෙකා අතර යම් කටයුත්තක් කරද්දී මේවා කොයි පැත්තට යයිද අපි මේ මේක තුලා කටයුතු කරන්නේ මොකටද වගේ අදහස් තියෙනවා. ඉතින් ඇත්තටම අපේ රටේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් වලදී විශ්වාසනීයව අපි රටේ යහපත උදා කරන්න බල කරන්න ඕනේ. මේ සඳහා පැහැදිලිව අපි අපේ අධ්‍ය අපි අපි નિවරදි වෙලා ඉන්න ඕනේ. කාට හරි ඇඟිල්ලක් දික් කරන්න ඉස්සෙල්ලා අපි નિවරදිලා ඉන්න ඕනේ. નિවරදි වෙච්ච මිනිස්සු එකතු වුනහම පුදුම සහනයක් තියෙනවා. පුදුම සැනසීමක් තියෙනවා. Taman નિවරදි වෙනකොට Tamanට ලොකු සැනසීමක් තියෙනවා. ඒකින්ද දැන් අපි බ්‍රහස්පතින්දා දවසේ මේ හෙට අනිද්දා සෙන්සුරාදා නේ ඊළඟ සෙන්සුරාදා මේ සතිය හරියටම පන්සිල් රකින්න. මම කරන්න ඕන දේත් එක්කම කියන්න. හරියටම පන්සිල් ආරක්ෂා කරන්න මේ සතිය. එතකොට එහෙම පන්සිල් ආරක්ෂා කරනකොට කිසිම දෙයක් මගේ රට ජාතිය වෙනුවෙන් මම නිවැරදි වෙනවා කියලා දැඩි හැඟීමකින් පන්සිල් ආරක්ෂා කරන්න. ලබන බ්‍රහස්පතින්දා වෙනකොට තේරෙයි කොච්චර සුවයක් වෙනවද කියලා පුළුවන් අය භාවනා කරන්න. රට ජාතිය වෙනුවෙන් අරමුණු කරගෙන භාවනා කරන්න. රට ජාතිය වෙනුවෙන් මම නිවැරදි වෙනවා කියන අදහසින් මේ කටයුත්ත කරන්න. ඒ කටයුත්ත සිද්ධ කරන්න එතකොට මේ මේ හැඟීමත් එක්ක මේ චේතනාවත් එක්ක මරියංගනට එන්න අපේ භික්ෂුන් වහන්සේලා එක රාශිය වෙනා තැනට අපිත් එක්ක එකතු වෙලා එකවර අපිට අදිෂ්ඨානයක් ගන්න පුළුවන් එකවර අපිට ඇත්තටම අපි සමාජයේ තියෙන එක මතයක් තමයි ස්මර සමන් දිව්‍ය රාජා කියලා කියන්නේ සෝවාන් වෙච්ච සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක් කියලා. ඉතින් එහෙම වුණොත් අපිට පුළුවන්කම තියෙනවා දෙවියන්ට පවා පුණ්‍ය අනුමෝදනා කරන්න. මේක දෙව විතරක් නෙවෙයි දෙවියන්ට පින් දුන්නොත් දෙවියෝ දෙවියෝ අම්මා කෙනෙක් තමන්ගේ දරුවා රකින්නවා වාගේ ආරක්ෂා කරනවා කියලා අපි දන්නවා මේ මේ මේ தত্ত্বය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකත් කරමින් අපිට අදිස්ථානයක් ගන්න පුළුවන් එකතු වෙලා මේ වගේ පුදුමයකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පහත ලැබුව තැනකට ගිහිල්ලා අපි ඉතා නිවැරදිව මේ රටේ අවශ්‍ය කරන පරිපාලනයට පවා බලපෑමක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ අපි ඒක රාශි වෙලා ඇත්ත తත්වයට මුණ දුන්නොත්. අපි මේක කරනවා. අපි එකතු වෙලා මේ කටයුතු සිදු කරනවා. අපි අපේ ශක්තිය වර්ධනය කරගෙන නිවැරදි වෙලා නිවැරදි මිනිස්සු එකතු වෙනවා. නිවැරදි මිනිස්සු එකතු වෙලා කටයුතු කරනවා කියලා දැඩි අදිෂ්ඨානයක් අරගෙන රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ඒ වගේ ප්‍රබල අදිෂ්ඨානයක් අරගන්න තමයි අපි මේ ආධ්‍යාත්මික ශක්තියත් එක්ක මේ ස්ථානෙට එක රාශි වෙන්නේ. එහෙනම් අපි සවනන්ස අපි සවනන්ස ඉදිරි සතියේ බෝවන්සේගේ වැඩසටහන් මාලාව පිළිබඳව අපි සිහිපත් කරමු. ඔව් තාමත් මම හිතන්නේ දැන් පානදුරි වැඩසටහන වගේ වැඩසටහන් නම් ගිය මාසේ කෙරුණා. තාමත් අපේ සමහර වැඩසටහන් තාමත් අර පැරණි ආකාරයට සිදු කරන අඩුයි. නමුත් මේ හෙට දින පොල්ගහවෙල නගර ශාලාවේදී රටේ තත්ත්වය පිළිබඳව අපි කළ යුත්තේ කුමක්ද කියලා ධර්මානුකූල කළ යුත්තේ කුමක්ද කියලා හවස දෙකට කෙරෙන සම්මන්ත්‍රණයක් තියෙනවා. ඊට අමතරව අපි කතා කරපු ඒක තියෙන සෙනසුරාදා කතා කරපු බලංගොඩ ධර්මදේශනාව තියෙනවා හෙට දවසේ පොහොය වැඩසටහන ඇරෙන්නට වෙනත් විශේෂ වැඩසටහනක් නම් දැනට කෙරෙන්නේ නැහැ. එහෙමයි සල්ලස